සිරිපාදයන් ආවේ. නමුත් මේ ට්‍රැෆික් එක තියෙන හින්දා ගොඩක් අපහසුතාවයෙන් ඉන්නේ. අපි මෙතන පැය දෙකකට වැඩි ට්‍රැෆික් එකේ ඉන්නේ. අඩියක්වත් තෙල්ලෙන්නේ නැහැ මේ ට්‍රැෆික් එක. අපි කිලෝමීටර් දෙකක් විතර ගියා මෙහෙම මේ පයින් ආවා. අපි කුරුණෑගල ඉඳන් එන්නේ. ඊයේ නම් පොලිමේ ඉන්නේ. අවසා දෙකට විතර ගෙදරින් ආවේ. තාම යන්න හම්බුන්නේ නැහැ. මේක වන් වේ කරලා නැහැ හරියට. වන්නේ කරා නම් මෙහෙම වෙන්නේ නැහැ. වඳින්න ගිහපු වාහන ටික මෙහෙනුත් එවනවා. එතකොට ඔක්කොම හිරවනවා දෙපැත්තේ. මේ කටට බස් තිබ්බනම් හරියට බස් ටික යවුවනම් ඔච්චර ට්‍රැෆික් එකක් වෙන්නේ නැහැ. පුදුම ට්‍රැෆික් එකක් නේ මෙතන තියෙන්නේ. මේකේ තියෙන්න ඕන අත්තට ග්‍රවුන්ඩ් එකක් හදලා කියලා පාකින් එකක් හදලා තියන්න ඕන. ආවට පස්සේ වාහන අඩු ගන්න 2000ක් කරනවත් අන්න.